කරන්න ඕන කියලා අපි ඔක්කොම ඉල්ලා සිටිනවා. සිරේ හලෝ නෑ නෑ කොටාවි නෑ ඕවේ මොකෙන්ද කාලා මේ කකුල ඉදිරියලා ඉන්නවා උඩ තියාගෙන ඔව් අනිම නෙවෙයි કોઈ නෑ මයිදාන නෑ ආ ඔව් එහෙමනේ පොඩ්ඩක් මම බලන්නම් අය අරුවට කතා කරමු මේ කවුරුද ඔබව ඇතිනේ නම්බර් නේ චන්දන ගාව ඇතිනේ ඔව් චන්දනේ මම ගන්නම් අය කතා කරමු ඔව් ඔව් ඔව් ජය ජය ඔව් ඒක තමයි පොඩ්ඩක් මම බලන්න ආ මම පොඩ්ඩක් ඔව් පොඩ්ඩක් කියුනේ බලන්න කියලා නැත්තම් මේ මාසෙත් නැති වෙයි නේද? මාස හතරක් නේද? තුනක් විතර වෙනවා නේද? හා හා අයියෝ කොහොමද කිසිකෙලින් DC එක තුනක් තිබ්බා නේද? ඔයාලා කිව්ව අන්ත කතා කරලා බලන්න නෑ. අන්තිරේ අපි ඊයේ වෙනකල් බලාපොරොත්තුෙන් හිටියේ මේ අපි ඉල්ලනවා වගේ මෙහි දෙමළ කතා කරන්න පුළුවන් මෙහි ප්‍රදේශයේ ප්‍රශ්න සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න අඳුරු කරගෙන ඒගොල්ලෝට උදව් කරන්න පුළුවන් එකෙක් මෙහි ජීයේ හැටියට එයි කියලා තමයි හැම එකනම බලාපොරොත්තුෙන් හිටියේ මේ සම්බන්ධයෙන් ප්‍රයිම් මිනිස්ටර්ත් එක්ක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා දවස් දෙක තුනෙන් ඉස්සෙල්ල කතා කරලා එතන එයා පොරොන්දු දීලා තියෙනවා මේගොල්ලෝගේ ඉල්ලීම අපි කරනවා කියලා හැබැයි ඊයේ තමයි අපි අපි දැනගත්තේ ඒ පොරොන්තුව අරගෙන නැතුව වෙන කෙනෙක් මෙහි ජීයේ හැටියට අවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීලා, පළාත් සභා මන්ත්‍රීලා ඔක්කොමලා එකතු වෙලා මේ දීපු පොරොන්තුව මේක සුළු දෙයක් මේක කරන්න ඕන කියලා අපි ඔක්කොම ඉල්ලා සිටිනවා.